අසත්පුරුෂ බව නැත්නම් වැරදි කරන ජීවිතයක් එක යම් කිසි විදිහකට නිවැරදි භාවයක් පෙන්නනකොට ඉදිත්‍ය කාරණාවේ නික්මවන බවක් එක්ක සක්කාය නිරෝධ බවක් ඉස්මතු කරලා දෙන්න යම් මට්ටමකට හිතන කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. නමුත් ලෝකේ යහපත් හොඳයි කියලා සම්මත සත්පුරුෂයි කියලා සම්මත කාරණාව ඔස්සේ සක්කාය නිරෝධය වෙන ආකාරය ඉස්මතු කරලා දෙන්න ගොඩක් අමාරුයි කියන එක. ඉතින් දැන් ඔයාලගේ ජීවිත තුල ගත්තාම අපි කියපු කරුණු එක්ක ඔයාලා සත්පුරුෂ භාවය කියන කාරණාව දිනු කරන්න ගොඩාක් උත්සාහ කරලා තියෙනවා. හැබැයි අර හිතන මට්ටම අඩුවීමත් එක්ක සමහර වෙලාවට ඒ සත්පුරුෂකම එක්ක දහම සක්කාය නිරෝධයක් ඉස්මතු කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලෙම සක්කාය නිරෝධය කියන කාරණාව ඇතිවීමට ජීවිතය පිළිබඳව හොඳට හිතන්න හුරු වෙන්නට ඕනේ. ඒකට උපකාර පිණිස තමයි ධර්මයේ තියෙන්නේ ඒ නිසා තමයි මම නිතරම පැහැදිලි කරන්නේ දැන් දැන් මගේ ජීවිතේ ගොඩාක් වෙලාවට තියෙනවා මේ මාගදී භාෂාව ඒ මාගදී භාෂාව එක්ක සම්බන්ධ දහම් පරියායවල නිකන් මගේ ජීවිතේ කොටසක් වගේ. ඒකට ගොඩාක් හේතු වෙලා තියෙන්නේ ඒ භාෂාවෙන් මේ ධර්මයේ ඉගෙන ගැනීම, සත්‍යයනා කිරීම, ඒ භාෂාවේ මේ ධර්ම කියවීම වලට කොච්චර අමාරු වුණත් පුරු වෙන්නට ඕනේ පාලියෙන් කියවන්න. එතකොට දැන් මම පැවිදි වුණාට පස්සේ පාලි උගන්වනවා. එතකොට හරි ලේසියෙන් අර පාලි වල අර්ථයක් තේරුම් ගන්න පුළුවන් කියවන්න පුරු වුණා. ඉතින් ඒ නිසා ඒකේ සත්‍යවාදී වෙන්න උපකාර වන කරුණක් ඇටියෙ තමයි නිතර සජ්ජායනා කරන්න කියන එක නිතර කටපාඩම් කරගන්න උත්සාහ කරන්න කියන එක ලියන්න කියන එක විශේෂයෙන් පැවිද්දෙක් කියලා කාරණාවේදී අපි අතීතයට යන්නේ පැවිදි ජීවිතයත් එක්ක මේ මාගදී භාෂාවත් එක්ක ඒක නිසා මේ මාගදී භාෂාව ගොඩාක් pāli භාෂාව ගොඩාක් ඉගෙන ගන්න දක්ෂ වෙන්න ඕන. ඔයාලා ධර්මයක් හොයන්න අපි පැහැදිලි කරපු ධර්ම කරුණොත් එක්ක පැහැදීමක් ඇති වෙලා මුළු ජීවිතේම දහමට කැප කරන්න ඕනේ කියන අදහසක් එක්ක තමයි මහාන කමකට යොමු වෙන්නේ. එතකොට මේ මහානකම සම්පූර්ණ වීමට අපි අර බාහිරින් අපට කළ හැකි සියලු දේවල් අපි කරන්නට ඕනේ. ඒක තමයි අපි ගොඩාක් උපකාර කරන්නේ. ඉතින් සමහර දේවල් වලදී අපේ කැපකිරීම අපි ඔයාලා වෙනුවෙන් කරනවා. මොකද හේතුව මම හැම වෙලේම දකින කාරණාවක් තමයි සත්පුරුෂ සමාගම කියන එක. සත්පුරුෂයන් එක්ක එකට වාසය කිරීම කියන කාරණාව. මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණයෙන් ඉදිරියට අරගෙන එක. එතකොට සත්පුරුෂයන්ගේ අසුර සත්පුරුෂ වාසය සහ විශේෂයෙන්ම කාරණාව තමයි එකම අදහසක් සහිත පිරිසක් ඇති වෙනවා කියන එක ඔයාලටත් මටත් ලෝකයටත් ශාසනයටත් හැම තැනටම ඒකින් යහපතක් වෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා හොඳට තේරුම් ගන්නට ඕනේ. එතනදී අපේ ජීවිතයේ නිරන්තරයෙන් තියෙනට ඕන සුහදශීලීත්වය, ලිංගතු භාවය දැන් මම ඔයාලට මේ දවස් ටිකේ පැහැදිලි කරා. ඔයාලා අතර සියලු දෙනා අතරම අර සමගිය ලිංගතු භාවය කියන එක ගොඩාක් තියෙනට ඕන. එහෙම ලිංගතු භාවයක් තියෙනකොට හැම වෙලෙම අපට තව කෙනෙකුගේ උපකාරයක් අපට ලැබෙනවා. අපි ඒ උපකාරයෙන් සතුටු වෙනවා. මම අර ඊයේ පැහැදිලි කරා රාහුල ස්වාමීන් වහන්සේ වගේ කීකරුකම කියන කාරණාව. කියන්නේ නිතරම යමක් හැදෙන්න උපකාර දෙයක් ලැබෙනවා කියන දේ. ලබා ගන්න කැමැත්තක් ජීවිතේ හැම වෙලෙම තියෙනවා. එහෙම තියෙනකොට ඒ ජීවිතේ හරි සුන්දරයි. ඒකත් එක්ක මේ ධර්මාර්ගයේ පුදුමාකාර විදිහට සක්කාය නිරෝධය කියන එක අර්ථාන්විත වෙනවා. මම පැහැදිලි කරා ඔයාලට ඔයාලා අපි ඔයාලා අසුරු කරනකොට ඔයාලා කාටවත් විශේෂත්වයක් දක්වන්නේ නැහැ කියලා. මොකද ඔයාලා එක පිරිසක් එතකොට එක පිරිසක් එක්ක ඔයාලාගේ වර්ධනය අනිත් කෙනාගේ උපකාරශීලීත්වයෙන් තව කෙනෙකුගේ උපකාරශීලීත්වයෙන් අනිත් කෙනත් ඇදගෙන යෑමේ ගතියක් අනිච්චනත් ඒකට සම්බන්ධ කරගැනීමේ ගතියක් ඔයා ජීවිතය තුළ තිබ්බොත් එහෙම අර තමන්ගේ සක්කාය කියන කාරණාව වර්ධනය කරගන්නවා කියන එකට එහා යන උපකාරශීලී භාවය කියන එක සංඝයාට ප්‍රියශීලී වෙනවා කියන කරුණ මේ පුංචි කාරණාව විතර දිනු කරනකොට ඇති වෙනවා. ඒකයි මම අර ඊයේ පැහැදිලි කරේ පුංචි දෙයක් ලැබුණත් අපි විශේෂ වෙන්නේ නැතුව අනිත් අයත් එක්කත් ඒ කාරණා බෙදා හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. අද මම ඔයාලට පැහැදිලි කරන්නේ සත්කාර ගරුකාර සූත්‍රය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ තියෙන්නේ කරුණු හතක් එක්ක පැහැදිලි කරනවා. හරි ලස්සනයි මේ දේශනාවත්. මේක හරිය ලස්සන පැති කිහිපයක් තියෙනවා මේ දේශනාවේ. මේ පැති ටික හොඳට තේරුම් ගන්න. මම ඒ ටික ඔයාලට ස්පොට් කරලා පෙන්නනවා. අතකෝ ආයස්මතෝ සාරිපුත්තස්ස සහෝගතස්ස පටිසල්ලීනස්ස ඒවන් චේතසෝ පරිවිතක්කෝ උදපාදි. හුදකලාවේ වාසය කරන සාරිපුත්ත උත්තමයන් වහන්සේට මෙහිම හිතක් ඇති වුණා. කින්නකෝ බික්කු සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරන්තෝ අකුසලම් පජහෙයං කුසලම් භාවේයං භික්ෂුවක් අකුසල් දුරු කරන්නේ කුසල් දියුණු කරන්නේ සත්කාරක සත්කාර කරමින් ගරුකාර කරමින් කුමක් ඇසුරු කරගෙන වාසය කරන්නේ ඒ කියන්නේ අකුසල් දුරු කරලා කුසල් දියුණු කිරීමක් සිදුවන්නේ සත්කාර ගරුකාර කිරීම කුමක් එක්ක සත්කාර ගරුකාර කරනකොටද කුමකට සත්කාර ගරුකාර කරනකොටද අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණුව කුසලයේ භාවිතයක් ඇති මේක ඇති වුණේ කාටද සාරිපුත්‍ර උත්තමයන් වහන්සේගේ හිතේ අතකෝ ආයස්මතෝ සාරිපුත්තස්ස ඒතද හෝති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙහෙම හිතුණා සත්තාරංකෝ භික්ඛු සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තෝ අකුසලම් පජහෙය කුසලං භාවේ ශාස්ත්‍රූන් වහන්සේට සත්කාර ගරුකාර කරත්කාර ගරු බුහුමන් දක්වාදී තමයි අකුසල් ප්‍රහාණය වෙලා කුසල් භාවිතය. ඔන්න පළවෙනි කාරණා. ඊළඟට ධම්මං කෝබික්කු සත්කාරික්වා ගරුකාරික්වා ධර්මයට සත්කාර ගරු බුහුමන් කරමින් වාසය කරනකොට අකුසල් ප්‍රහාණය වෙලා කුසල් දිනු වෙනවා. සංඝං කෝ බික්කෝ සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරන්තු සංඝයාට ගරු බුහුමන් කරනකොට සත්කාර කරනකොට අකුසල ප්‍රහාණය කුසල උපදවා ගන්නවා දැන් කරුණු තුනයි පළවෙනි එක සාස්තුන් වහන්සේට දෙවෙනි එක ධර්මයේ තුන්වෙනි එක සංඝ රත්නය සංඝයාට හතරවෙනි එක සික්ඛංකෝ බික්කු සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරන්තු ශික්ෂාවට හික්මීමට. එතකොට එනම් හික්මෙන වැඩපිළිවෙලක් අපට හැම වෙලෙම හික්මීමක් තියෙන්න ඕන ජීවිතේ. එතකොට මෙන්න මේ හික්මීම කියන කාරණාවට අපි එකතන පල් වෙන්න හොඳ නැහැ. හික්මීමක් ජීවිතේ ඇති වෙන්න ඕන. මේ හික්මීම කියන කාරණාවට සත්කාර කරද්දි, ගරුකාර කරද්දි අන්න අකුසල් ප්‍රහාණය කුසල් දියුනේ. එක හතර වෙනවා. සමාධින්කෝ භික්ඛු සක්කත්වා ගරුකරිකත්වා උපනිස්සාය විහෙරන්තු සමාධියට සත්කාර ගරු මුහුමන් දක්වනකොට පස්වෙනි කාරණා එකගත්වයට එතකොට එහෙනම් අපිට ජීවිතයේ එකඟ භාවය කියන්නේ කෙලෙස් සංසිඳ වීම කියන එක චිත්ත ඒකාග්‍රතාවය කියන කාරණාවට සත්කාර ගරුකාර කරනකොට අන්න අකුසල ප්‍රහාණය කුසල උපදවා ගන්නවා හයවෙනි කාරණා අප්‍රමාදං කෝ බික්ඛු සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරතු අප්‍රමාදීත්වයට ප්‍රමාදීව වාසය නොකිරීමට මොකද්ද අප්‍රමාදීත්වය කියලා කියන්නේ අප්‍රමාදී කියලා කියන්නේ අප්‍රමාදේ පැහැදිලි කරන මරණ සති ආදී දේවල් තුලත් දහාතේ භංග සූත්‍රයේ කුසල ධර්මයන් ඇත්ත සත්‍ය හොයන්නට සම්පූර්ණයෙන්ම යොමු වෙන ගතිය. මුලාවක ඉන්නේ නැතුව සත්‍ය හොයන්න යොමු වෙන ගතිය. මෙන්න මේක සත්කාර ගරුකාර කරද්දී අප්‍රමාදී බවට ජීවිතය අප්‍රමාදී බවට සත්කාර ගරුකාර කරනකොට අකුසල් ප්‍රහාණය වෙලා කුසල් උපදවා ගන්න පුළුවන්. ඒ තමයි 6 වෙනි කාරණාව. හත්වෙනි කාරණාව තමයි පටිසත්හාරංකෝ බික්ඛු සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරන්තෝ අකුසලම් පජෙහිය කුසලම් භාවෙය්‍යා හත තමයි පිළිසඳර පිළිසඳර ඒ කියන්නේ එකෙක් සුබඳ විශේෂයෙන් මේක ප්‍රධානම වෙන්නේ ගුරුවරයාත් එක්ක සුබඳ සීලී ලිංගත භාවයේ පිළිසඳර සමීපත්වයේ ගුරුවරයාත් එක්ක එතකොට මෙන්න මේ පිළිසඳර කියන එක හිතයිසී භාවය කියන එක. මෙන්න මේ කාරණාව තමයි හත් වෙන එක. ඒකට ගරබුමන් කරන්න ඕන සත්කාර කරන්න ඕන. ඒ කරනකොටත් අකුසල් ප්‍රහාණ කුසල් දිනන බලන්න කුසල් ප්‍රහාණ වෙනවා කුසල් දිනන. මොකද ගුරුවරයාට යොමු වෙච්ච කතිය තියෙන නිසා තමයි අර ලිංගතු සුහනශීලී ඇසුරක් ඇති වෙන්නේ. දැන් ඔන්න මේ කරුණු හතයි. මේ කරුණ හත සාරිපුත්තු ස්වාමීන් වහන්සේට හිතුණා. හිතෙන්නේ. අතකෝ ආයස්මතෝ සාරිපුත්තස්ස ඒතද හෝසි. සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මෙහෙමත් හිතෙනවා. ඉමේකෝ මේ ධම්මා පරිසුද්ධා පරියෝදාතා යන්නෝනාහං ඉමේ ධම්මේ ගන්්වා භගවතෝ ආනෝචේයම් මේ ධර්මයේ මේ ධර්ම පරියාය මේ පිළිදු ධර්ම පරියාය මම බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්නට ඕනේ ඒ කියන්නේ මේ මා හිතුම් මේ ධර්මපරියාය බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා මේක සැල කරන්නට උන් කියන්න ඕනේ කියලා අදහසක් ඇති වුණා. එතකොට මේ ධර්මයේ මනා පිරිසුදු වෙනවා. ඒව මේව කෝ ඒව මේව මේ ධම්මා පරිසුද්ධාචිය භවිස්සanti පරිසුද්ධ සංකත්තර වාචය. එතකොට මේ පිරිසුදු ධර්මයේ වඩා පිරිසුදු වෙනවා. සුපිරිසුදු වශයෙන් බබලනවා. බුදුරජාණන් වහන්සේට වදාළන්නේ. උපමාවක් හිතෙනවා. සේතාපි නාම පුරුෂෝ සුවන්න නික්ඛාන. යම් කිසි කෙනෙකුට ඔන්න ස්වර්ණාභරණයක් ලැබෙනවා. හතරක් ලැබෙනවා. බලන්න මේ ලස්සන උපමාව. හතරක් ලැබුණාට පස්සේ නැත්නම් රන් ආභරණයක් ලැබුණාට පස්සේ එයාට මෙහෙම හිතෙනවා. දැන් එයාට රන් ආභරණයක් ලැබිලා තියෙන්නේ. එයාට මෙහෙම හිතෙනවා. මම මේ ස්වර්ණාභරණය රන් කරුවෙකුට පෙන්නනවා නම් ඒ ස්වර්ණාභරණේ රන්කරු අතට ගියාට පස්සේ ඒක වඩාත් පිරිසිදු වෙනවා. වඩාත් ලස්සනද සකස් වෙනවා. ඒ රන්කරුව තමයි ස්වර්ණාභරණ හදන්නේ. අන්න ඒ වගේ මගේ මේ බබලන ධර්මයේ බුදුරජාණන් මට මේ හිතේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේට සැල කරා නම් ඒක වඩාත් පිරිසිදු වෙනවා. බලන්නකෝ හරි දැන් මේ කවුද මෙහෙම හිතන්නේ? මේ ශාසනයේ ඉන්න ප්‍රධානියා එතකොට මේ ශාසනයේ ඉන්න ප්‍රධානියටත් එහෙම හිතෙනවා නේද? අනිත් අයන කතා කරන දෙයක් නෙමෙයි. සාරිපුත් උත්තමයන් වහන්සේට හිතෙනවා. ඒ කියන්නේ ඒ පිරිසිදු භාවය වඩාත් පිරිසිදු වෙනවා කියන. බලන්න තමන්ගේ තමාත්වයට ඉඩක් නැති භාවය. දැන් මේ ගොඩාක් කච්චන ස්වාමීන් වහන්සේගේම කතාවලදී හම්බ වෙනවා දේශනා තුළදී ධර්මපරියය කියලා ඉවරලා කියනවා බුදුරන් වහන්සේ කියපු එක දරා ගන්න. බුදුරන් වහන්සේ මේ ටික කියන්නේ. කියලා බුදුරන් වහන්සේ කියන්නේ දරා ගන්න. ඒක හරියම ප්‍රායෝගිකයි. ඒ කියන්නේ හර තමන්ට ආවේනිකත්වයක් නැහැ කියන කාරණා. ඒක හරිම සුන්දරයි. එතකොට මෙන්න මේ විදිහට අර දැන් මේ බුදුරන් වහන්සේ කියලා කියන්නේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඉන්න කෙනෙක්. එතකොට ඉන්න කෙනත් එක්ක ලැබෙන පරම කල්යාණ මිත්‍රත්වයක ලැබෙන ලස්සන සුහුණු සීලිත්වය. ඉතින් මෙන්න මේ විදිහට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හිතෙනවා. හිතිලා අතකෝ ආයස්මා සාරිපුත්තෝ සායන සමයන් ප්‍රතිසල්ලානං උත්තිතෝ යේන භගවා තේන ප්‍රසංගම හවස් කාලේ පර සම්මාදින් නැගිටලා භාග්‍යතුන් වහන්සේ ළඟට ලැබුණා. උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඊට දවෝච. එළඹිලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා පැත්තකින් වාඩි වුණු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරණන් වහන්සේට මෙහෙම කියනවා. ඉදමයන් බන්තේ රවෝගතස්ස ප්‍රතිසල්ලීන සේවං චිතසෝ භවිතක්ක උදපාදි. ස්වාමීනි මට මෙහෙම හිතක් ඇති වුණා හුදකලා වෙනකොට. ඒ තමයි කුසල ධර්මයන් දියුණු කරලා කුසල ධර්මයන් ප්‍රහාණය කරන්න කුමකට සත්කාර ගරුකාර කරනකොටද කොයි විදිහට සත්කාර ගරුකාර කරනකොටද බුදුරණන් වහන්සේට පැහැදිලි කරනවා ශාස්ත්‍රඥ වහන්සේට ධර්මයට සංගරත්නයට සංගයාට ශික්ෂාවට සමාධියට අප්‍රමාදිත්වයට පිළිසඳරට මෙන්න මේවා සත්කාර ගරුකාර කරනකොට අකුසල ධර්මයන් ප්‍රහාණලා කුසල ධර්මයන් භාවිතා වෙනවා කියලා මට මෙහිම හිතුණා හිතිලා මට හිතුණා ස්වාමීනි මේ කාරණාව භාග්‍යතුන් වහන්සේට ඇවිදලා ආරෝචනය කරන්නට ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේට ඇවිදලා ආරෝචනය කරලා ඒ ඒ පිරිසුදු ධර්මයේ වඩාත් පිරිසුදු භාවය ඇති කර ගන්නට ඕනේ කියලා උපමාවක් කිව්වා මෙහෙම රන්කරු කෙනෙකුට හන්නාභරණයක් ලැබුණාම ඒක රන්කරුවෙකුට ලබා දීලා ඒක පිරිසුදු කරගන්නවා සෙයි මට සාස්තුන් වහන්සේ දෙක කියන්න හිතුණා කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේට වදාළා. මෙහෙම කිව්වට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේ වදාරනවා සාදු සාරිපුත්‍ර සත්හාරංකෝ සාරිපුත්ත වික්කු සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තු අකුසලම් පජහිය කුසලම් භාවේය. හොඳයි සාරිපුත්ත ශාස්ත්‍රණ වහන්සේට භික්ෂුව වික්ෂුවක් ගරු කරමුමන් දක්වනවන ඔහු අකුසල් ප්‍රහාණය කළ කුසල් උපදවා ගන්නවා. ධර්මයේ කරමුමන් දක්වනවන අකුසල් ප්‍රහාණය කළ කුසල් උපදවා ගන්නවා. සංඝයාට කරමුමන් දක්වනවන අකුසල් ප්‍රහාණය කළ කුසල් උපදවා ගන්නවා. ශික්ෂාවට කරමුමන් දක්වනවන අකුසල් ප්‍රහාණය කළ කුසල් උපදවා ගන්නවා. සමාධියට කරබුවමන් දක්කනවා නම් අකුසල් ප්‍රහාණය කළ කුසල් උපදවා ගන්නවා. අප්‍රමාදයට කරබුවමන් දක්කනවා නම් අකුසල් ප්‍රහාණය කළ කුසල් උපදවා ගන්නවා. පිළිසඳරට කරබුවමන් දක්කනවා නම් මේ අකුසල් ප්‍රහාණය කළ කුසල් උපදවා ගන්නවා. කියලා බුදුරන් වහන්සේ දාරනවා. දැන් මේ කාට කාගේ හිතේ ඇතිවෙච්ච දෙයක්ද? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. දැන් ඒක ඇවිදලා බුදුරන් වහන්සේට කිව්වම දැන් බුදුරන් වහන්සේත් ඒක එහෙම අනුදන්නවා. ලස්සන කාරණාව ඊළඟට බින්න මේක බලන්න. එවං උත්තේ ආයස්මා සාරිපුත්තු භගවතෝ ඒ භගවන්තං එසදවෝච සාරිපුත්තු ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම කියනවා. ඉමස්සකෝ අහම් බන්තේ භගවතෝ සංකිට්ඨේන භාසිතස්ස එවං විත්තරේන අත්තං ආජානාමි. ස්වාමීනි භාග්‍යවත් බුදුරයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් කියපු ධර්මයේ මම විස්තර වශයෙන් මෙහෙම දන්නවා. බලන්නේ ලස්සනේ කාරණා. දැන් කාගේ හිතේ ඇතුළේ කියලාද? සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. දැන් ඒක එහෙම කිය අනුදැන්වේ කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් කාගේ කාගේ ධර්මපරියායද? බුදුරජාණන් වහන්සේගේ ධර්මපරියායයි. බලන්න ඒක ඒක ඒක අව්‍යාජය. ව්‍යාජනය. හරි කියන්නේ තමන්ගේ දෙයක් බවට පත් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෙටියෙන් කියපු ධර්මයේ අර්ථමං විස්තර වශයෙන් මෙහෙම දන්නවා කියලා නම් ඔන්න ඒක කියනවා. මම කලින් මම බුදුරජාණන් වහන්සේට මම මේක කිව්වේ මම මෙහෙමත් හිතලා තියෙනවා. එහෙම කියන්න කියන්නේ. මම බුදුරන් වහන්සේ මේ කියපු කාරණා මම මෙහෙමත් හිතලා තියෙනවා. එහෙම කියන්නේ කියන්නේ. බුදුරන් වහන්සේ කියපු ධර්මයේ අර්ථය කෙටි කියපු ධර්ම අර්ථය විස්තර වශයෙන් මම මෙහෙම දන්නවා කියලා කිව්වා. එච්චර අර මේ සක්කාය නිරෝධය කියන එක මම එකයි කිව්වේ හැමතැනම කුසල ධර්මයේ තුලත් හැමතැනම සක්කාය නිරෝධිස්මතු වෙන්නට ඕන. ඒක අතහත්වාගෙන වෙන්නට ඕන. මොන මම අර එකයි කිව්වේ කීකරුකමින් හරි නිහතමානීකමින් හරි මොන වගේන් හරි අපට සක්කාය නිරෝධයක් ඉස්මතු වෙන්නේ නැත්නම් එතන කුසල ධර්මයේ මුල් කරගෙන සක්කාය නිරෝධය ඉස්මතු වෙන්නේ. ඒකයි මම අර ඔයාලගේ සහයෝගී එකමුතු භාවය ගැන පැහැදිලි කරලා දෙන්නේ. එතකොට අපිට මේ මේ සක්කාය නිරෝධය කියන කාරණාව හැමදැනින්ම ප්‍රකට වෙනවා. අතහත්වාදී වෙනවා. ඒකෙන් ආධ්‍යාත්ම සැනසෙන්න. නැත්තම් මොකද වෙන්නේ? අපි අර අග්නි සාස්තුන් වහන්සේලා කියන්නන මාර්ගයක් තමයි පුරුදු වෙන්නේ. මොනද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා සෝවත බන්තේ බිකු සත්තරෙක් අගාරෝ ධම්මං සගාරෝ භවිස්සති නේතන්තාණං විජ්ජති. ස්වාමීනි යම් කිසි භික්ෂුවක් සාස්තුන් වහන්සේට ගෞරව නැතුව ඉන්නකොට ධර්මයට ගෞරව කරනවා කියන කාරණාව සිදු වෙන්නේ නැහැ. සාස්තුන් වහන්සේට ගෞරව නැතුව තියෙද්දී ධර්මයට ගෞරව කරනවා කියන කාරණාවක් සිදු වෙන්නේ නැහැ. යෝසෝ භන්තේ බික්කු සත්තරි අගාරෝ ධම්මයපිසෝ අගාරෝ. ශාස්ත්‍රණ වහන්සේලා ගෞරවයි නම් ධර්මයට අගෞරවයි. මේ විස්තර කරලා පෙන්වන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. සෝවත භන්තේ බික්කු සත්තරෙන් අගාරෝ ධම්මේ අගාරෝ සංඝේ සගාරෝ භවිස්සති. භවිස්සන්ති. යම් කිසි භික්ෂුවක් ශාස්ත්‍රණ වහන්සේට ගෞරවවත් නැහැ. ධර්මයට ගෞරවවත් නැහැ. හැබැයි සංඝයාට ගෞරව කරනවා කියන එක නේතන්තානං විජිත වෙන්නේ නැහැ. යමෙක් සාසුන් වහන්සේට ගෞරව නැත්නම් ධර්මයට ගෞරව නැත්නම් සංඝයාට ගෞරව නැහැ. ඊළඟට පැහැදිලි කරනවා සෝවත බික්කු සත්තරින් අගාරෝ ධම්මේ අගාරෝ සංඝේ අගාරෝ ධර්මයට සංඝේ සාසුන් වහන්සේ ධර්මයට සංඝයාට අගාරව තියෙද්දී සික්ඛාය සගාරෝ භවිෂ්‍යති නේතන්තානං විජිතී හික්මීමට ගෞරව කරනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව නැත්නම් ධර්මයට ගෞරව නැත්නම් සංඝයාට ගෞරව නැත්නම් ශික්ෂාවට ගෞරව වෙන්නේ නැහැ. ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව නැතුව ධර්මයට ගෞරව නැතුව සංඝයාට ගෞරව නැතුව ශික්ෂාවට ගෞරව නැතුව සමාජයට ගෞරව කරනවා කියනවනම් ඒක වෙන්නේ නැහැ. ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව නැත්නම් ධර්මයට ගෞරව නැත්නම් සංඝයාට ගෞරව නැත්නම් ශික්ෂාවට ගෞරව නැත්නම් සමාධියටත් ගෞරව නැහැ. සෝවත බන්තේ බික්කු සත්තරින් අගාරවෝ ධම්මේ අගාරවෝ සංඝේ අගාරවෝ සික්ඛය අගාරවෝ සමාධිස්මින් අගාරවෝ අපමාදේ සගාරවෝ භවිෂ්‍යන්ති නේතං ඨානං විජ්ජති සාසුන වාසයට ගෞරවවත් නැහැ ධර්මයට ගෞරවවත් නැහැ සංඝයට ගෞරවවත් නැහැ ශික්ෂාවට ගෞරවවත් නැහැ සමාධියට ගෞරවවත් නැතුව තියෙද අප්‍රමාදීත්වයට ගෞරව වෙනවා කියන එක වෙන්නේ නැහැ එතකොට එන සාස්ත්‍ර ගෞරව නැත්තම් ධර්ම ගෞරව නැත්තම් සංඝ ගෞරව නැත්තම් ශික්ෂා ගෞරව නැත්තම් සමාධි ගෞරව නැත්තම් අප්‍රමාදයට ගෞරව නැහැ. ඊළඟට සාසුන් වහන්සේට ගෞරව නැතුව ධර්මයට ගෞරව නැතුව සංඝයාට ගෞරව නැතුව ශික්ෂාවට ගෞරව නැතුව සමාජයට ගෞරව නැතුව අප්‍රමාදයට ගෞරව නැතුව පිළිසඳරට ගෞරවයක් තියෙනවා කියන කාරණාව වෙන්නේ නැහැ. එතකොට මම ඒක ඇර පැහැදිලි කරන්නේ මේ හැම එකක්ම සිදුවිය යුතු කරුණු. පිළිසඳර කියන කාරණාව ඒ ඒ ඒ කරුණ හරි ලස්සන හරි ලයාන්විත එකක්. හරි ලෙන්ගතු භාවය. ඒ හරි හරි මේ මිත්‍රශීලී භාවය. ඒ පිළිසඳර කියන්නේ. එතකොට එහෙනම් පිළිසඳරට ගෞරව වෙන්නේ නැහැ. ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා සෝවත බන්තේ බික්කු සත්තරි ගා සගහර වූ යම් කිසි කෙනෙක් කරන මෙහෙම සාසුන් වහන්සේට ගෞරවයි. හැබැයි ධර්මයට ගෞරව නැහැ කියලා. ඒක වෙන්නේ නැහැ. සාසුන් වහන්සේට ගෞරවයි නම් ධර්මයටත් ගෞරවයි. සාසුන් වහන්සේට ගෞරවවතියි ධර්මයට ගෞරවවතියි සංඝයාට ගෞරව නැහැ කියනවනම් ඒක වෙන්නේ නැහැ. සාසුන් වහන්සේට ගෞරව වුණා ධර්මයට ගෞරව වුණා සංඝයටත් ගෞරවයි. සාසුන් වහන්සේට ගෞරවවතියි ධර්මයට ගෞරවවතියි සංඝයාට ගෞරවවතියි ශික්ෂාට ගෞරව නැහැ කියනවනම් ඒක වෙන්නේ නැහැ. සාසුන් වහන්සේට ගෞරව වුණා ධර්මයටත් ගෞරවයි සංඝයටත් ගෞරවයි ශික්ෂාවටත් ගෞරවයි. සාසුන් වහන්සේට ගෞරව තියෙදි ධර්මයට ගෞරව තියෙදි සංඝයාට ගෞරව තියෙදි ශික්ෂාට ගෞරව තියෙදි සමාධියට ගෞරව නැහැ කියනවා ඒක වෙන්නේ නැහැ. සාසුන් වහන්සේට ගෞරවයි නම් ධර්මයට ගෞරවයි නම් සංඝයට සෞ ගෞරවයි නම් ශික්ෂාට ගෞරවයි නම් සමාධියට ගෞරවයි. සාසුන් වහන්සේට ගෞරව තියෙදි ධර්මයට ගෞරව තියෙදි සංඝයාට ගෞරව තියෙදි ශික්ෂාට ගෞරව තියෙදි සමාධියට ගෞරව තියෙදි අප්‍රමාදීත්වයට ගෞරව නැහැ කියනවා ඒක වෙන්නේ නැහැ. ශාසනවාසයට ගෞරවණ ධර්මයට ගෞරවයි සංඝයට ගෞරවයි ශික්ෂාවට ගෞරවයි සමාජයට ගෞරවයි අප්‍රමාදයට ගෞරවයි ශාසනවාසයට ගෞරව තියෙදි ධර්මයට ගෞරව තියෙදි සංඝයට ගෞරව තියෙදි ශික්ෂාට ගෞරව තියෙදි සමාජයට ගෞරව තියෙදි අප්‍රමාදයට ගෞරව තියෙදි පිළිසඳරට ගෞරව නැහැ කියනවා නම් ඒ කාරණාව වෙන්නේ නැහැ ශාසනවාසයට ගෞරව නම් ධර්මයට ගෞරව නම් සංඝයට ගෞරව නම් ශික්ෂාවට ගෞරව නම් සමාධියට ගෞරව නම් අප්‍රමාදයට ගෞරව නම් අනිවාර්යයෙන්ම පිරිසඳරට ගෞරවයෙන් යුක්තයි. ඉමස්සකෝ අහම් බන්තේ භගවතාව සංකිට්ඨේන භාසිතස්ස ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ කෙටි දේශනාවට ඒවම් විත්තරේ නැත්තං ආජාන මම මේමයි විස්තර වශයෙන් දන්නේ සාදු සාදු සාරිපුත්ත හොඳයි හොඳයි සාරිපුත්ත සාදුකෝතං සාරිපුත්ත ඉමස්තමයා සංකිට්ඨේන බහස්තස් බලන්නකො මගේ ධර්මය. බුදුරණවහන්සේගේ ධර්මය. සාරිපුත්ත මම දේශනා කරපු කෙටියෙන් කියපු ධර්මයේ උහුම තමයි විස්තර විස්තර වශයෙන් මෙසේ විස්තර වශයෙන් අර්ථ දැනගන්නවා කියලා අර සාරිපුත්ත ස්වාමීන් වහන්සේ විග්‍රහ කරපු ටික ඒ විදිහටම පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේට ගෞරව නැත්තම් ධර්මයට ගෞරවයක් නැහැ සංඝයට ගෞරවයක් නැහැ ශික්ෂාට ගෞරවයක් නැහැ. අප්‍රම සම්මාදිර ගෞරවයක් නැහැ. අප්‍රමාදිර ගෞරවයක් නැහැ. පිළිසඳ ගෞරවයක් නැහැ. ශාස්ත්‍ර ගෞරවය තියෙනවා නම් ධර්ම ගෞරවය තියෙනවා, සංඝයා ගෞරවය තියෙනවා, ශික්ෂා ගෞරවය තියෙනවා, සමාධි ගෞරවය තියෙනවා, අප්‍රමාද ගෞරවය තියෙනවා, පිළිසඳරට ගෞරවය තියෙනවා කියලා බුදුරයන් වහන්සේ ඒ කාරණාව ඒ විදිහටම පැහැදිලි කරා. ඉමස්සකෝ සාරිපුත්තං සංකිට්ඨේන භාසිත සේවං විත්තාරේ නත්තං දට්ටම්බෝති මෙන්න මේ කාරණාව සාරිපුත්ත ඔය කෙටියෙන් කියපු කාරණාව අරසිරත් දැනගන්න කියනවා. ඉතින් බලන්නකෝ මේ ශාස්ත්‍රූන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙනකොට කිසිදු වෙනසක් නැහැ. ඉතින් මම ඒ කරුණු එක තමයි මේ ධර්මයේ කියන කාරණාවේ ඇත්තටම හරි අහිංසක ගුණවත් සත්පුරුෂ සත්‍යවාදී ජීවිතයක් ධර්මයේ කියන්නේ. හරි ආයෙසයි. මම ඔය ඉස්සර කියන හරියට මූව වගේ. හරියට හාව වගේ. අර පුදුමාකාර අහිංසක සත්පුරුෂ භාවයක් තියෙනවා. එතකොට අහිංසක සත්පුරුෂ සත්‍යවාදී භාවය කියන කාරණාව සම්පූර්ණයෙන්ම ජීවිත යථාර්ථවාදී වෙනකොට විශේෂයෙන් මතක තියාගන්න ඕන නම් ඔයාලට ලොකු භාග්යක් තියෙනවා ගුරුවරයෙක් සමීපයෙන් ඇසුරු කරන්න ලැබීම කියන එක. ගුරුවරයෙක් සමීපයෙන් ඇසුරු කරන්න ධර්මයත් එක්ක ධර්මයේ සහිතව ඇසුරු කරන්න ලැබෙනවා කියන කාරණාවේදී සම්පූර්ණයෙන්ම නිවන් මඟ කියන කාරණාව සත්‍යවාදී නම් සත්පුරුෂ නම් ඇති වෙනවා ඒක වලකින්නේ නැහැ. සත්‍යවාදී නම් සත්පුරුෂය නම් ඒක ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි අර සත්‍යවාදී සත්පුරුෂ භාවයත් එක්ක අර මේ ළඟදී ડોક્ટર විජයරත්න කිව්වා ඒ කියන්නේ යථාර්ථවාදී දහමක් එක්ක සත්පුරුෂ දහමක් එක්ක කතා කරන තැනදී එවැනි අයත් එක්ක ගැටීමක් ඇති වෙනකොට ඒක අනිත් පැත්තට විශාල අකුසලයක්. ඒ වගේම තමයි පැහැදීම ඇති වෙනකොට අනිත් පැත්තට විශාල යහපත. ඒක තනිකරම නිවන් මඟ ඇරෙන ප්‍රතිපදාවක් වෙනවා. ඉතින් ඒක නිසා මේක විශේෂයෙන් ඉස්මතු කරන්න කැමති දැන් ඔයාලා කවුරු සාස්තු ගෞරවණේ ධර්ම ගෞරවණේ සංඝයාට ගෞරවණේ ඔය කාරණා කතා කරන්න නිකන් ඕනේ නැහැනේ කරුණු ගොඩක් වෙලාවට යමු වෙනවනේ ඊළඟට ශික්ෂාවටත් යම් කිසි විදියකට සමාධියකට යම් කිසි විදියකට අප්‍රමාදී යම් යම් උදෙසා නමුත් පිළිසඳර කියන එක ගැන විශේෂයෙන් දැනගන්න ඕනේ සුවනසීලීත්වයේ ලිංගත භාවයේ හිතයිසී භාවයේ අන්න ඒ කාරණාවත් ගොඩාක් තියෙනට ඕනේ ඒකටත් ගෞරවයක් තියෙනවා එතකොට ඒ ගුරුවරයාත් එක්ක තියෙන ලෙන්ගත භාවය, හිතයිසී භාවය, සුහුදශීලීත්වය කියන එක ඒ ගෞරවයේ මොකද්ද වෙනවා කියන්නේ? අකුසල් ප්‍රහාණය වෙලා කුසල් දිනනවා කියන්නේ. ඒතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ වචනය. ඉතින් ඒක නිසා මේ හැම එකම මම ඔය ඔය පිළිසඳර කියන එක පිළිබඳව ගොඩාක් තැන්වල පැහැදිලි කරලා දීලා තියෙනවා. පිළිසඳර කියන එක කොච්චර වැදගත්ද මේ ධර්ම මාර්ගයට කියන්නේ. සම්පූර්ණ ධර්මාර්ගයෙන් පිළිසඳර කියන එක වැදගත් වෙනවා. චංකි සූත්‍රයේ පැහැදිලි වෙනවා මූලිකවම තියෙන්නේ සෝනශීලී ලෙන්ගතු පිළිසඳර. එතකොට ඒකත් එක්ක තමයි ධර්මයකට යන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා සත්පුරුෂ සත්‍යවාදීව අපි යන්නේ කාරණාව අපි තුල ඇති වෙනට ඕනේ ගුරුවරයෙක් එක්ක. එතකොට එහෙම වෙනකොට අපට කවදාවත් වර්ධින්නේ නැහැ. ජීවිතේ කවදාවත් මොන දුකක් මොන පීඩාවක් මොන අසහනයක් තිබ්බත් තමන්ගේ ජීවිතයේ තියෙනවා ගුරුවරේ. එතකොට ඒ කාරණාව දකිනකොට ඒ දැකීමත් එක්ක දැන් මම ඔයාලම අහන කරන්නේ මම කියලා තියෙනවා මම ගොඩක් අහන කරන්නේ නැහැ කියලා. මට යම් උපකාරයක් කරන්න පුළුවන්කම තියෙද්දි හැබැයි මට උපකාර කරන්න පුළුවන්කම තියෙන ගොඩක් පැතිවලින් ඒ වුණාට ඔයාලා බලාපොරොත්තු විය යුත්තේ ප්‍රධාන වශයෙන් අර මේ ළඟදී කරපු සූත් එක පැහැදිලි කරලා පෙන්නේ අවත්තක් ගන්න කියන ධර්මය කියන කාරණාවෙන්. ඒ කියන්නේ ඔයාලගේ අපේක්ෂාව විය යුත්තේ ප්‍රධාන වශයෙන් ධර්මය කියන කාරණාව. නමුත් අනිත් දේවල් නොලැබෙනවා නෙමෙයි අනිත් දේවලුත් ඒ කාරණා සිද්ධ වෙනවා සිව්පසේ ප්‍රත්‍ය කියන මේ සියල්ලක්ම ඒවා ඔයාලට උත්සුක වෙන්න ඔයාලට අලුතින් ලාභ සත්‍ය ඇති කරගන්න උත්සුක වෙන්න ලොකු දෙයක් නැහැ. මොකද අතීතයේ සිදුවෙච්ච පැවිද්දට කියන කාරණාවේදී පැවිදි කරලා ධර්මය දුන්නා නම් ඇති. අද සමාජයත් එක්ක අතර පස්සේ අනිත් හැම එකක්ම ලැබෙන්නට ඕන. ඉතින් මේ සියල්ලක්ම ඕනෝට වඩා නෙමෙයි අවශ්‍ය ප්‍රමාණයට සැලසුණා නම් හැම එකක්ම එතකොට ඒකත් එක්ක අපේ ජීවිතේ නිවන් මඟ වැඩෙන්න ඕන තරම් උපකාර වෙනවා. ඉතින් ඒක නිසා ධර්මය අහන පිරිසක් ඉන්නවා අපට හැම පැත්තෙම උපකාර කරනවා. ධර්මයක් කියලා දෙනවා, ධර්මයේ ලැබෙනවා. ප්‍රශ්නයක් අහන තියෙන තව මොනවද ජීවිතේට ඕන කරන්නේ? එතකොට ජීවිතේට ලැබෙන්න ඕන හැම දෙයක්ම ලැබෙනකොට ජීවිතේ තායි කිසි දෙයක් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපේ පැත්තේ හැදෙනවා කියන කාරණාව විතරයි ඇති කර ගන්න තියෙන නිසා පැහැදිලි කරන හැම කාරණාවක් ඔස්සේම අපේ පැත්ත දියුණුවෙන්ද අපි උත්සාහ කරන්නට ඕනේ. හැම වෙලෙම අඩුපාඩුවක් කියනවා නම් සතුටක් ඇති වෙන හිතක් ඇති කර ගන්නට ඕනේ. එහෙම වුණාට පස්සේ එයාට දිනු වෙන්න පුළුවන්. හොඳයි නම් මේකෙන් මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න. සකරගන්න. දැන් පිළිසඳර කතාව සාමූහික තත්ත්වයේ ඒ ධර්ම කතාව විරෝධය යොමු වීම කියන කාරණාත් එක්ක අර බුදුදන් වහන්සේ සංඝයා වහන්සේ ධර්මයට ශික්ෂාවට ඔක්කොටම මේ උපකාර වෙනවා අර පිළිසඳර කියන්නේ. මොකද සියල්ලම එතකොට එහෙන් හැදෙනවනේ. ඒ කියන්නේ විශේෂයෙන් අර ගුරුවරයා එක්ක පිළිසඳර කියන කාරණාව ගුරුවරෙක් නොමගට යොමු කරන්න නෙමෙයි තියෙන්නේ. හොයාගෙන ආවේ ධර්මයත් එක්ක නම් ධර්මයේත් එක්ක ගුරුවරයෙක් වෙනකොට බුදුරණ වහන්සේ සාසුන් වහන්සේ ගැන අගෞරවයක් කියන වැඩ පිළිලක් වෙන්නේ නැහැ. ධර්මය ගැන නෑ, සංගය ගැන නෑ, ශික්ෂාව ගැන නෑ, සමාධිය ගැන නෑ. අප්‍රමාදී ගැන නෑ. දැන් ඔයාලට මම කියන කිසිදු කාරණාවක් සමහර කරුණු මම තරයේ කියන ඔයාලට විශේෂයෙන් බලන්නකෝ. මම සමහර සමහර කාරණා යථාර්ථවාදී ප්‍රතිපෙන්වාදීලා කියනවා. කියන්නේ විශේෂයෙන් ප්‍රතිවේක්ෂාව ගැන මම ඔය කියලා තියෙන්නේ ධර්මයේ කියනකොට මම ලෝකයේ අල්ලගත්ත කාරණාවේ වැරද්දක්. ඒක නෙමෙයි ධර්මයේ කියන්නේ කියලා මම ගොඩක් කියලා තියෙනවා. අර මම ඔයාලා පැවිදිනකොටම කියවනේ ඔයාලා ඒ කාරණාව ඇත්ත හැටියට දැනගත්තට ඔයාලාගේ පැවිදි ජීවිතයේ වෙනම හුරු කිටි ටිකක් තියෙනවා. ඒ බලන්න ඔය දැන් ඔය ඔය කාරණා මට වෙන පැත්තකින් කෙනෙකුට කරන්න පුළුවන්ද? දැන් වෙන කෙනෙකුට ඒක කරන්න කරන්න යන්න විදිහක් නැහැ. මොකද යාලා ආයෙක අල්ල ගන්නවා. එතකොට එනම් බලන්න හැම කියන්නේ අප්‍රමාදීත්වයේ ශික්ෂාව හික්මීම කියන හැම පැත්තකටම ඒ අදාළ විදිහට උපකාරයක් ඒ පිළිසඳරත් එක්ක ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිසඳරට තියෙන ගරුත්වය අපි නිරන්තරයෙන්ම ඇති කර ගන්න ඕනේ. ඒකෙන් ඔය කිව්වා වගේම අනිත් සියල්ලම ඇත්තටම මග පෑදෙන්නේ එතනදී. සත්‍යන කාරණාවම තමයි පිළිසඳරට කියන එක අපි දුර්වලයාට කියන්නේ බරි සත්කාර කියන ගොඩක් අර ගරු විසුමම් ගරු භාවයක් එක්කලානේ එතකොට ගුරුවරයාගේ තමයි අපි ගොඩක් භාගිතුනා කියලා දකින්නේ ඒ ධර්මයේ දකින්න හැම දෙයක්ම මම ප්‍රශ්න දැනගන්න ඒකේ අර සමීපත්වයේ විශේෂී භාගයට කියන එකට ඒ අර නුවණදී සබ්‍රක්කාරයන් වහන්සේලා එක්තරක් කියන ඒ කරුණ ඇතුළත් වෙන්නේ නැහැ ඒකත් හරි නැත්තේ නැහැ නමුත් අපේ මූලිකම ප්‍රධානම කාරණාව අපිට ගුරුවරයෙක් ඉන්නකොට ගුරුවරයා තමයි ප්‍රධානම අර කාරණාවක් තියෙනවා නැත්තේ නැහැ අපි ඒකට වාසිය කරද්දී ඒ කරුණු තියෙනවා නමුත් ප්‍රධානම කාරණාව වෙන්නේ අර ප්‍රධානම කාරණාව ඒක නොවි වෙන එක පොළ ප්‍රශ්නයක්. ප්‍රධානම කාරණාව වෙන ගුරුවරයාත් එක්ක තියෙන කාරණාව. මොකද ඒකට අපි වෙනම වත් පිළිවෙත් සම්බන්ධයෙන් වෙනමම අර හික්මවීමේ ක්‍රමයක් තියෙනවානේ. ඒක තමයි ප්‍රධාන වෙන්නේ. ඉතින් ගුරුවරයා ඇත්තටම කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. ඒක කල්‍යාණ මිත්‍රයෙක් වෙනකොට එකට වාසය කරන අය එක විදිහටම හැදෙනකොට එතකොට එහෙනම් ඒ අයට අනිවාර්යෙන් අර උපකාරය ඒක විතරක් තියෙනවා. ඒකිනුත් වර්ධනය වෙනවා. නැත්නම් සාරික සංඝාතන මතයෙන් ධර්මයේ පහළ වෙන කෙනෙක් සංගතන සාධනයේ ශාස්ත්‍රයේ ජීවන විද්‍යාව ඒකට ශාස්ත්‍රඥාගේ ගෞරවය සත්කාර කිරීමට ඒක තාක්ෂණික ඒක නම් දැන් අපිට ශාස්ත්‍රීය මොහොතේ කියන ඒනම් අපිට ධර්මයෙන් හරියට හරි මොකක් හරි දැක්කට අපිට දැනෙන. කියලා දෙන කෙනෙක් එක්ක අපිට දැන් මට හිතුණා දැන් මේ කවුරු හතක් කියන්නේ. දැන් අපිට ඒ පැත්තේ පහළ වෙන්න පුළුවන් කියලා. අර කර්ම හතම කියලා කියන්නේ සිතන. නිසා අපිට ශාසනාස්ති සමී දෙන්නේ නැහැ. සත්කාර ගරුකාර කරන්න කියවරනේ. අපිට සත්කාර ගරුකාර කරන්න ගියමන කෙනෙක් නැහැ. ඒකද කරන්න වෙන්නේ පොදු ධර්ම. අපිට දෙන්නේ අනිත් ධර්මයේ ඒකද ඒ ධර්මය කියන කාරණාත් එක්ක ඒක ඉතිරි වෙන කෙනෙක් ඒක මට හිතෙනවා මේ නිරසියකට එක්ක පිළිසඳර කියන ආදරණය පිළිසඳරකේ ඉක්‍රමස්ත වඩා ඇහෙන කෙනා කියන කාරණාවක් එක්ක කියලා දෙන කෙනා කියන කාරණාවක් එක්ක තමයි මේ හතන ඔකම මතු වෙලා ඉන්නේ මම නැට දැන් කොහොමත් ඉතින් මම සංකේසූත්‍රය දැන් ධර්මය හොයාගෙන ගිහිල්ලා ධර්මයකට යමුනහම ඉන්න කෙනෙකුට දහම දැකපු කෙනෙකුට දහමේ මාර්ගයේ දියුණුවට මුල ඉඳලා ගත්තාම සාසන වහන්සේ ඉන්නවනේ ධර්මයේ සංගයා ශික්ෂා ඔය ඔය ටික ඔක්කොම ඉස්මතු වෙනවා. හැබැයි දහමට යොමු වෙනවා කියන කාරණාව එක්ක බලනකොට අර කරුණ නම් කිරීමක් විතරයි. එතකොට එහෙනම් ඒ සංකි සූත්‍රයේ තියෙන විදිහත් එක්ක ගත්තාම අර පුණ්‍ය සූත්‍රයේ තියෙන විදිහත් එක්ක ගත්තාම සම්පූර්ණයෙන්ම මේ ඒ අසුර ඒ යොමු වීම ඒ ලෙන්ගතු භාවය ඒ පිළිසඳර ඒකත් එක්ක අර සාස්ත්‍රුන් වහන්සේගෙන් අර ඇත්තම නම් මොකද සුඛ කියන්නේ මට මතක් වුණේ නැහැ. නදුතන පසන සූත්‍ර කරද්දී මම හර පැහැදිලි කරේ මොන එකක් හරි කාරණාවකදී මේ බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කරගත්තේ කොහොමද කියලා ඒ ධර්මපරියාය හිතනකොට අපට මනින්න බෑ කියලා. ඉතින් බලන්නකො දැන් එතන හිටපු සියල්ලන්ටම වගේ ඒ ඇසුරු කිරීම, ඒ ඉදිරිපත් කිරීම, ඒ යොමුවීමත් එක්ක හුම්කන් දීම කියන කාරණාව එක ශාස්ත්‍රඥ වහන්සේට විශාල ගරුත්වයක් ඇති වෙනවා. එතකොට ධර්මයත් එක්කනේ ධර්මයට එතකොට ඒ හික්මෙන ප්‍රතිපදාවට සංගයාට. ඉතින් මේ හැම එකටම අර ප්‍රධානම යොමු වීම කියන කාරණාවත් එක්ක ගෞරවයක් ඇති මේ කියන කරුණු හත කියන කාරණාව මොනවද මේ ඒකේ පරිවර්තන ඇවිල්ලා ඉතින් මාසෙක ඉදිරියට කරනවා එතකොට සාස්තු ගෞරවයක් කියන එකත් එකම කියන්නේ මේ කියන කරුණු හත සාරිපුත්තන් වහන්සේගේ අර ජීවන විලාසයේ මේක සූත්‍රය කියන්නේ මේ කියන කරුණු හත එකම ආ ඒ ඔව් ඔව් ඔව් සාමාන්‍ය මම මට ඉතින් මේ ඇත්තටම මේ වෙනස් කරනවා ප්‍රේසානකෙන් කායික ගන්නාසේ කරන කර්ම පිටන කියන විස්තරයට දේශිකුත් කියන්නේ උපසංගත මෙතන නිදුරණාසේ මෙතන ගන්න සක්කාය නිරෝධයේ වෙන කාරණාව කියන විදියට පොඩි කතා කරනවා නේද? ඒක තමයි බුදුරණාහිර සංසාරයෙන් කියන කෙනා බුදුරණාහිර ගෞරවයක් කරනවා. මේ ධර්ම ගෞරවයක් කරනවා. එහෙම කියනවා. ඒකට බුදුරණාහි මේ කජීවන තුන්දා අපිට මොකක්ද ධර්ම කියන සම්මලන කරන කෙනා පිළිගන්න ලැබෙලා එහෙම කතා කරන ඉගෙන සමනක් එක්ක මේ ඉස්සරහට යන හරි කියලා තමයි මට තේරෙන්නේ මම ගෞරවයෙන් කියන්නේ කොයි විදිහට එතන <coughs> අගෞරවයට ඉඩක් නැහැ ඒ කියන්නේ දැන් ගෞරවය කියනකොට ඇත්තටම බුදුරන් වහන්සේ කියලා කියනකොට බුදුරන් වහන්සේ පෙන්නපු දැන් සාස්තුන් වහන්සේ පෙන්නපු සත්තාරං කියලා කියන බුද්ධ කියලා නෙමෙයි සාස්තුන් වහන්සේ කියලා. ගැල්කරුවේ ගැල් ගැල් නායකයා. ගැල්කරුව ගැල් ගැල අරගෙන යනවා. ගැල ගැලකාරයේ කිසිනා රැගෙන යනකොට ඒ පස්සෙන්ම යන්නේ කිසි දෙවිලි බලක් බැරිල්ලක් නෙවෙයි. ඒ පස්සේ මේ එතන බුදුරන් වහන්සේ කියනට වඩා සාසුන් වහන්සේ කියනවා. එහෙනම් කියන හැම කාරණාවක් එක්කම තියෙන ගරුත්වයක් තියෙනවා. කරුණත් එක්ක. ඒක විශ්වාසය. මේක ඇත්තටම මේ ගරුත්වය කියන කාරණාවම සද්ධාව කියන පැත්තෙන් දාන්න පුළුවන්. ඒක හිමමයි කියලා පිළිගන්න ගතිය කියන කාරණාව දාන්නත් පුළුවන්. එතකොට අර පිළිසඳර කියන කාරණාවත් ශ්‍රද්ධාව කියන එක යොමු වෙච්ච බවමනේ තියෙන්නේ. නැත්නම් පිළිසඳරක් නෙමෙයි ගහගෙන ඉල්ලන්නේ කරන්නේ. තරපයන්නේ කරන්නේ. යොමු වෙච්චුවත් එක තියෙන තනිකරම ගරුත්වයක් තියෙනවා. ශ්‍රද්ධාව කියන කාරණාවක් යන්න පුළුවන්. කර්මය එතන මේ කතා කරන එක වේදන කර්මයක් එක්ක කරන්නේ විදියට කරන්නේ ජීවිතේම මේ තමයි බුදුන් වහන්සේ ගෞරවයෙන් කරන ධර්මයේ ගෞරවයෙන් සංගයේ ඉක්මනින් ඒක අප්‍රමාදීව ඉතින් ඒකට මේ ප්‍රමාණයක් කියන සත්‍යනිරෝධ පැත්තට ඔව් හරි සත්‍යනිරෝධ පැත්තක් දැන් ඇතරම ඔය ඔය කරුණු ඔක්කොගෙම ගත්තාම ඒ ගෞරව කිරීම කියනකොට ඇතරම ඒකට යොමු වීමක් තියෙනවා දැන් ක්‍රමයට යොමු වෙන බව කියන ශික්ෂාව සමාධි අප්‍රමාදී කියන්නේ පිරිස් සංගයාට යොමු වීම තුන ධර්මයට යොමු වීම තුන ශික්ෂාට යොමු වීම තුන ක්‍රමයේ පිළිසඳරක් කියන්නේ එතකොට ඒකින්ම කියලා ඉවරයි. දැන් තමන්ගේ මොකක්වත් ආවෙනකත්වයක් කියලා නැහැ. එතකොට ඒකින්ම සක්කණ්ඩෝදයක් කියලා ඉවරයි. විද්‍යාඥයන් සම්මතයෙන් කියන්නේ විදිහට අපිට දැන් සම්මලන කරන්නේ අපේ සුදුසු කරන්නේ කියන එකේ තමයි අපිට පටන් ගන්න. ඒක නම කොහොමත් පටන් ගැනීම කියන එක ලෝකයේදී මම අර කිව් දෙපැත්තක් ඉන්න කෙනෙකුට ශාස්ත්‍රඥ වහන්සේ ධර්මය සංග්‍රහ හික්මීම සමාධිය අප්‍රමාදීත්වය පිළිසඳර කියන එක අලුතෙන් ඇති කරගන්න දෙයක් නෑ. ඉදිරිය තියෙන්නේ. එතකොට ඒවට වෙනම ගෞරව කිරීමක් ඒත් එක්ක තියෙනක. උදින්න යන්න යොමු වෙච්ච කෙනත් එක්කයි තියෙන්නේ. එතකොට අරවා හැම එකම දියුනේ. දැන් මෙතන මේවා දියුණු වීම ගැන නෙමෙයි කතා කරේ අකුසල් ප්‍රහාණය කියන්නේ සානිකරම් මාර්ගය පිළිබඳව. හැබැයි මේ හැම එකම ඇති කර ගැනීම කියන කාරණාවත් එක්ක බලනකොට අර ඒ යොමු වීම කියන එකත් එක තමයි තියෙන්නේ. කලින් කාරණාවේ සාස්ත්‍රණ මහත්කමේ එතකොට ඕක වෙන පිළිදෙන. අපේ යටි වෙනවා කලින් කාරණා කලින් කාරණා කියන දේ. එතකොට මේක කියනවා මේ කර්ම කාරණාවේ ශික්ෂාව කියලා. එතකොට ශික්ෂාවෙත් පස්සේ සමාධිය කියලා එතකොට එතන සිද්ධීම කියන කාරණාව එකම වෙන කාරණාවක් ප්‍රතිපදේ එහෙම ගන්නේ නිමජ්ජන කුළු නිර්මන්නේ මතකයි තමයි සාධුමන්ගේ සත්කාර ගල්පාර මේ සත්‍යෝපේ කාරණා මේ විදිහට සම්පූර්ණ කරන්නේ ශාස්ත්‍රඥ වහන්සේ වදාළ දෙයක් ප්‍රවදාන කියලා කියනවා. ප්‍රවදාන දෙයක් වදාන කියලා කියනවා. ඊට පස්සේ මම මුකුත් දන්නේ නැහැ ශාස්ත්‍රඥ වහන්සේ තමයි කියන්න දන්නේ කියලා ඒක ඉතින් නිදි හිතන්න පුළුවන්. ඒත් එක්ක මේ කරුණු කියන්න ධර්මයට ගරුත්වයක් ඉතිරි ඉතින් පල්ලා යනවා කියන මම කියනවා. ඒකම ඒක. ඔක්කොම ලියලා තියෙනවා. අපේ අනුනාම වේදනාව කරපළ සක්කාය විප්‍රෝණය කරන ඒ ප්‍රතිපදාවත් එක්ක යද්දී ඉස්සනම ඒ ප්‍රතිපදාව හික්මනකොට ඒ උපරිමෙන් දවසක්කාර කරා යනවා. ඔව්. ඒක තමයි උපරිම. සත්‍ය තුළින් තේරුණ ගතිය මේ කතා කරේ අත්මාදීත්වයට කරු කරනවා කියන එක අත්මාදීත්වයට ගරු කරනවා කියන එකම මේ විදිහට ධර්මයට යොමු කරනවා කියන්නේ අප්‍රමාදී නම් එයා යොමු වෙන ධර්මයට. ඔව්. දැන් අතන මේ හැම එකම එකින් එක සම්බන්ධ තියෙනවා. අර එකක් විශේෂ කරලා පෙන්නනවා. ඒකයි තියෙන්නේ. ඒක තමයි ඒ කර්මස්තේ ඉස්මීම කෙරෙන එක. ඒකවල ඒ වගේ වෙලාවට දැන් ඒ වගේ වෙලාවට දැන් මේක ගලන්න දෙන්නත් පුළුවන්. ඒකට බලන්න කියන විදිය මොනවද විදියක් කියන එකත් එක්ක ඒක. දුරු කරන විදියක් හරි ඒක අපිටයක් හරි ඒක ඇත්ත මොකද්ද කියලා බලන්න යන එකක් හරි මොනවා හරි පැත්තක් වෙන අපිට ඇත්ම කියන කියලා දීලා තියෙනවා. එතකොට දැන් අපේ පැත්තෙන් එනවා අනුපාදනය. ඒ කියන්නේ අනුපාදනය එන්නේ අපි විශ්මීම කියන කාරණා වලින් එකක් එක්ක. එතකොට දැන් අපිට මේ මේ කියන කර්ම හතක් එක්ක අපිට එතනදී දැන් මේ මේ එහෙම අපේ අපේ අසුතලේ කියන එකක් හරි මොකක් හරි ඒ වගේ පැත්තක් එනකොට අපි ඒකෙත් එක්ක නොසැලීමක් කරනවා නම් ඒ වගේ පැත්තක් කරනවා නම් මේක එකිනෙක ගෞරව වීම නෙවෙයි. හ්ම්. හරි. හ්ම්. ඒකත්. ඉතින් ධර්මයේ බලනවා. කියන්නේ එතන හික්මෙන් නැත්තම් ගරු කිරීම නැහැ කියන්නේ. හික්මෙන්ද කියන්නේ වටින් අනිත් දේවල් එකිනෙම හැම පැත්තම තියෙන සිහිය, වීරිය, නුවණ, ওই විවිධ පැති තියෙන්නේ ඔන්න ඔය කරුණුත් එක්ක. සාධාරණ. කියන්නේ උත්සාහය ප්‍රධාන වෙන්නට ඕන. සූත්‍රයේ දැන් අද කරපු සූත්‍රයේ දැන් බුදුරජාණන්සේගේ මුළු සූත්‍ර මේ කියවත්තේ සංඥා ග්‍රන්ථවල ওই ටිකක් තමයි මෙතනට වෙන්නේ නැත්නම් දැන් අප්‍රමාදී ඒකද මම මුලින්ම කිව්වේ අපට කළ හැකි මම මුලින්ම අපට කළ හැකි තැන ඉඳලා අපි අප්‍රමාදී භාවය දිනු කරන්න ඕන. සාහෘද සූත්‍රයේ මේ රාහුල සාමහාගේ තියෙන නිහතමානීත්වය එතකොට මේ ගරුත්වය එතකොට මේ ඉවසීම අනම්මන මේ ඔක්කොම මේ සූත්‍ර වලින් එන්නේ අපකට වෙනකොට ඒක මම තුල ඇති කර ගන්න ඕන කියන මේ ලොකු මේ අප්‍රමාදයක් මේ සූත්‍ර කියනකොට එනවා අන්තිම ශ්‍රාවකයන් කියන දෙවියන් දායකනා ශ්‍රාවකයන් ගුරුවරයාට ගන්න සත්කාර වෙනවා කියන එක. මේ වගේ ಗುಣ තියෙනකොට කොහොමද කරන්නේ? බුදුනාමයන් සූත්‍රයේ කියන එක ඇතුළේ අපිට ලෝක පරිවර්තන කවුරුහරි විදියට හරි කල්යම් කරන කියලා දෙනවා නම් ඒකමයි තියෙන කාර්යකතන කියලා කියන්නේ ඒක සම්බෝධි දැන් මේ උත්තර කියන්නේ එහෙම එකක් දෙන්නේ තමයි දැන් මේ කරුණු ඒ කාර්යකතනක මුලගන්නේ අපි ඒකට අපිට පුළුවන් හැටියට කියනවා මේක ඒකේ මේ වේදන කරුණු මේ අපිට ජීවිතේ බලන්නේ සම්පූර්ණ නැතිනේ